අපේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ කඩවත සමාධිමැදුර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූලමහා විහාරයන්හි අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය පයාගල නන්ද ස්වාමීන් වහන්සේ සූවිසි ගුණ පිළිබඳ කියවෙන වෙසක් ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ආර්ය මහා සංඝරත්නයේ සාමීචී පටිපන්න ගුණය පිළිබඳවයි. පින්තුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡ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 ගච්ඡාමි ත්‍රියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රියම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍රියම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍රියම්පි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියම්පි සංඝං සරණං සංඝ සරණා ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි කාමේක්ෂු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී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 තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දීලා සැනසීමක් පහනයක් නිවීමක් ලබා ගන්නටයි. අවස්ථාවේ හැටියට පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සූවිසි මහා ගුණ අතරින් ආර්ය මහා සංඝ රත්නයේ එක ගුණයක් පිළිබඳව. ඒ ගුණය තමයි සාමීචි පටිපන්න ගුණය. සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි ප්‍රතිපදාවට පිළිපන් කෙරේ. මේන් අදහස් කරන්නේ කුමක්ද මේ පිළිබඳව අපි දත යුතු දැනගත යුතු කරුණු මොනවද කියන එක මේ වෙලාවේ පහදලා දෙනවා. සාමීචි පටිපන්න කියලා කියන්නේ ගරු බුහුමන් ලබන්නට සැලකිලි ලබන්නට උපස්ථාන ලබන්නට සුදුසු බව කියන එකයි ආර්ය මහා සංඝ රත්නයේට වන්දනා කරනකොට උන්වහන්සේලාගේ ස්වභාවය මුලින් සඳහන් කළා උන්වහන්සේලා කාය වංක වචී වංක මනෝ වංක කියන මේ ඇදගති වලින් තොරව ඉර්ධි වූ පිළිවෙත ගමන් කරන උත්මය. ඒ වගේම කිතිපිසෝ භගවා සුපටිපන්නෝ භගවා ශාවක සංඝෝ. ඒ වගේම මේ පිළිවෙතට මනාකොට පිළිපන් පිරිසා. ඒ වගේම තමයි ඥාය සංඛ්‍යාත ආර්ය ස්ථාංග මාර්ගයේ ගමන් කරන පිරිසක්. මේ විදිහට සඳහන් කරලා අනතුරෝ කියන ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. දැන් මේ මුල් කොටසින් කියන්නේ ආර්ය මහා සංඝ රත්නයේ තියෙන උතුම් ගුණ. ඍජු බව ඒ වගේම තමයි ආර්ය ශ්‍රාංක මාර්ගයේ පිළිපන් බව ඒ වගේම සාමීචි පටිපන්න බව. උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්눔 කරන මාර්ග සත්‍ය ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අරිය අටින් මඟ උන්වහන්සේලා අනුගමනය කරා. ඒ වගේම තමයි උන්වහන්සේලා මේ මඟ අනුගමනය කරන නිසා උන්වහන්සේලාට ගරු කුද පෙළහර දක්වන්නට සුදුසුයි. ඒකයි සාමීචි කියලා කියන්නේ. සාමීචි ප්‍රතිපන්න ගුණය කොහොමද ඉවහල් වෙන්නේ ආර්ය ප්‍රතිපදාව සාර්ථක කරගන්න මාර්ගඵල අවබෝධ කරගන්න උන්වහන්සේලා දුටුහාම නැගිට සිට සිටින්නට ඕන ඒ වගේම උන්වහන්සේලාට ගරු කරන්නට ඕන බුහුමන් දක්වන්නට ඕන උපස්ථාන කරන්නට ඕන ආවතේවකම් කරන්නට ඕන ඒ කියන්නේ චීවර ආදිය පිරිසිදු කරලා දෙන්න ඕන ඉන විහාරස්ථානේ පිරිසිදු කරලා දෙන්න ඕන මේව සදහැති දායකයන් විසින් කරනවා උන්වහන්සේලාගේ ස්වභාවය කෙබඳුද? බොහෝ සූත්‍ර ධර්මවල සඳහන් වන පරිදි පාතිමොක්ක සංවර සීලේන සංඋතෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි උන්වහන්සේලා පාතිමොක්ක සංවර සීලයෙන් යුක්තයි තවදුරටත් කියනවා නම් චතුපාරිශුද්ධ සීලයෙන් යුක්තයි කුඩා වූවත් වරදෙහි බය දැක ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන මේ බණ අහන වෙලාවේ ඔය ඇත්තන්ට ඔයතු දන්න කියන ස්වාමින් වහන්සේලා පිළිබඳ වුණත් යම් තීරණයකට එන්න පුළුවන්කම තියෙනවා. ආර්ය මහා සංඝ රත්නයේට අනුයාත උතුම් සංඝ පිරිස. කෙබඳු ආකාරයේ ගති පැවතුම් තිබිය යුතුද? මේ ආකාරයෙන් සුසිල්වත් සංඝ පරපුරට සාමිචි ගුණයෙන් දක්වන්න පුළුවන්, සැලකුම් කරන්න පුළුවන්, පුද පූජා කරන්න පුළුවන්, උපස්ථාන කරන්න පුළුවන්, ගරු කරන්න පුළුවන්. එයයි සාමීච. එයයි සාමීච ප්‍රතිපන්න කියන්නේ. ඒ ගුණේ ලබන්න සුදුසු බව. ඒ නිසා පින්නතුනි පිටතට පේන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ආකල්ප සම්පස්තිය. ආකල්ප සම්පස්තිය තුලින් කෙනෙක් මේ හාමුදුරුව මෙහෙමයි කියලා නිගමනයකට එනවා තීන්දුව తీරණයකට එනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවයේ ස්වરૂපයේ හැඩගැස්ම හැසිරීම ගිහි කෙනෙකුගෙන් සපුරා වෙනස් වෙනවා සමහර වෙලාවට සංසාරගත දුබලතාවයක් නිසා හෝ පරිසරයෙන් ලද ආభాසය නිසා හෝ සමාජගත යම් යම් හැලහැප්පිලි නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් භික්ෂු ජීවිතයේ නොගැලපෙන විදිහට හැසිරෙන්න පුළුවන්. එනිසාර කියපු කරුණු කාරණා නිසා තමයි උන්වහන්සේ අර භික්ෂුත්වයට නොගැලපෙන හැසිරීම් රටාවක් පෙන්눔 කරන්නේ. සදැහැති දායකයන් මේ පිළිබඳව විතර කතා කරනවා. ප්‍රසාදයෙන් නෙමේ කතා කරන්නේ. අනේ අපේ හාමුදුරුවෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ? එහෙම කතා කරන්නේ. මෙහෙම කතා කරන්නේ. මේ විදිහට කටයුතු කරන්නේ. මේ විදිහට කටයුතු කරන්නේ. එනිසා පින්නතුනි තරුණ ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි සමහර වෙලාවට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා තුලත් සදහැතියන් තුල යම් කිසි ආකාරයක කලකිරීමට හේතු වන දේ වෙනවා නම් අපි දෙපක්ෂයෙන් මේ ගැන කල්පනාකාරී වෙන්න ඕන. එනිසා ශ්‍රමණ භූමිය පැවිද්ද කියන එක එදා බුදුරජාණන් වහන්සේ බොහෝම වෙලාවට කල්පනා කරලා විමසලා අනාගතය ගැන දැක්මෙන් යුක්තව උන්වහන්සේ මේ භික්ෂු ශාසනය පිහිටෙව්වා. අද අපිට බුදුරජාණන් වහන්සේ නැහැ. නමුත් උන්වහන්සේ වදාලා මගේ ඇවෑමෙන් ධර්මයේ තමයි සාස්ෘත්වයටපත් වෙන්නේ. අනේ නිසා පින්නතුනේ ඒ සාස්ෘත්වයටපත් වෙච්ච ධර්මයේ විනය තුල අප හැඩ ගැසිය යුතු ආකාරයේ පෙන්눔 කරලා තියෙනවා. වැඩිහිටි ගෞරව සම්පන්න සීල සම්පන්න තපෝගුණ පිරි පුතුමන් වහන්සේලාට බාලදහර සාමණේරවරු ගරු කරන්ට ඕන අදත් ඒක හිමයි නොසරුප් හැසිරීමක් යම් කෙනෙකුගේ තියෙනවා නම් තරුණ භික්ෂුවකගේ හරි අද දවසේ උනත් සචේ නීති මාර්ගයෙන් විහිදායකින්ගේ මාර්ගයෙන් අනපනත් පනවන්නට වඩා අවනසු වීමක් පේනවා උන්වහන්සේට නායක හාමුදුරු කෙනෙක් අවවාද කරනවා නම් සංඝ සභාවෙන් අවවාදේ ලැබෙනවා නම් සංඝයා ඒක රාශී වෙලා ඒ අත්තට අවවාද කරනවා නම් කවදාවත් මොනම විදිහකින්වත් විරුද්ධව යන ස්වභාවයක් නැහැ. යම් යම් හැලහැප්පිලිකම් දෙස බලනකොට එවැනි දෙයක් උතුම් මහා සංගරුවණෙන් කෙරෙනවද කියන එක සැකසහිතයි. එනිසා බුදුරජාණන් වහන්සේ නිතරම බලාපොරොත්තු වුණේ මේ ශාසනික දරු පිරිස වැඩිහිටියැත්තෝ රැක බලා ගන්න ඕන කියන එක. වහන්සේ විනී නීති පැනෙව්වා. ඒවා හිරිහැරයක් වන විදිහට නෙමෙයි. අපහසුාවක් වන විදිහට නෙමෙයි. හිත කලකිරෙන විදිහට නෙමෙයි. කෙනෙකුට ඉදිරි අනාගතයේට ඉදිරි අභිවෘද්ධියට ආධ්‍යාත්මික ගුණවගාවට ඉවහල් වන පරිදි තමයි ලෞතුරු බුදු පියාණන් වහන්සේ නීති රීති පැනවි. සමහර වෙලාවට වැරදි කරපු කෙනෙක් බුදු පියාණන් වහන්සේගේ වචනේ ඉක්මවා ගිය කෙනෙක් උන්වහන්සේගේ අවවාදයේ නොපිහිටි කෙනෙක් ඒ වරද කළාට පස්සේ වරද තීරුම් අරගෙන ස්වාමීනි මගෙන් මෙවැනි දෙයක් වුණා මම අව්‍යක්තයි බාලයෙක් මොඩේක් අනුවන කම නිසා සීමාව ඉක්මෙව්වා මට සමාව අවසර ලෞතර බුදු පියාණන් වහන්සේ කුමක්ද කියන්නේ වැරදි කරලා සමාව ගන්න එනවද? ඔබට සමාව දෙන්න බෑ. ඔබ ශාසනයෙන් අයින් වෙන්න ඕන මොනම තැනකවත් පින්නතුනි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නෑ එවැනි භික්ෂුවක් පැන්වාය කියලා. ඔව් දරුව ඔබටයි මේ ශාසනය. ඔබ වැනි වරද පිළිගෙන යථා සංවරයේ පිහිටා සිටින භික්ෂුවටයි මේ ශාසනික දායාදේ කියලා බුදු පියාණන් වහන්සේ අර වැරදි කරපු ඇත්තගේ හදවත හිත හදනවා පින්න. මේකයි සාසනය. මේකයි සාසනික ප්‍රතිපදා. එනිසා සාමීචි ගුණයට සුදුසුකම් ලබන්නේ අන්නෙවෙනි අය. සාමාන්‍යයෙන් පුතුක් ජන භාවයේ නිසා වැරදි කරන්න පුළුවන්. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නොමගට වැටෙන්න පුළුවන්. සසුනට නොගැලපෙන දේ කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝ විට හිතන්නේ දහමේ ආලෝකයේ ලැබිච්ච වෙලාවේ මේ පුද්ගලයා හොඳ වෙයි කියලා කියනවා. අනන්ත අප්‍රමාණවත් සිද්ධි තියෙනවා ඒ පිළිබඳව. ඒ නිසා මේ ශාසනයේ හිටිය නාග සමාල වගේ අය, තුනක්කත් වගේ අය, මේගිය වගේ අය, චබ්බග්ගිය වගේ අය, ඒ වගේම වජිපුත්‍රක භික්ෂුන් මේ වගේ පින්නතුනි නොසරුප් වැඩ කරපු භික්ෂු මහා සංඝයා එදා බුද්ධ කාලයේත් වැඩ හිටියා. උන්වහන්සේ ලෝකවිදූ ගුණයෙන් ඒ අත්සන් හදවත් කියවලා හදවත් දැනගෙන හදවත් තේරුම් අරගෙන තැනට සුදුසු විදියට දහම වදාලා පින්නතුනි අද්වෛජ්‍ය වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා ලෝතුරු බුදු පියාණන් වහන්සේ වචන දෙකක් කතා කරන්නේ නොසිස් වදන් ඇති ජිනවරයන් වහන්සේලා පින්නතුනි හුළඟේ පාවෙල යන වචන පාවිච්චි කරන්නේ එනිසා තමන් එක්ක හිටියේ තමන් එක්ක මහාන වේ තමා සමග බුදු වෙන වෙලාවේ ආපු චන්නහාමුදුරන්ට වුණත් බණක් දේශනා කළේ නැහැ. මහන්නි චන්න හදාගන්න. කුසල් මහරජුරෝ උදේ හවස ආපු කෙනෙක් වුණත් සෝවාන් වෙන්නවත් බැරි වුණා. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි ලෞතුරු ගුණයේ හැම හදවතකටම දැනෙන්නේ නැහැ. ලෞතුරු දහම හැම හිතකටම පින්නතුනි සමීප වෙන්නේ නැහැ. හැම බුද්ධියකට නුවණකටම පින්නතුනි විශේෂෝචර වෙන්නේ නැහැ. යම් කෙනෙකුට නිවෙන පහන්වන සහන්සුවේ ගෙන දෙන මාර්ගය තේරුම් ගන්න පුළුවන් නම් අන්නේ උත්තරමයා පින්නතුනි බුදු පියාණන් වහන්සේ වැඩම කළ විදිහට වඩිනවා බුදු පියාණන් වහන්සේ කතා කළ විදිහට කතා කරනවා බුදු පියාණන් වහන්සේ දන් වැළඳු විදිහට දන් වළඳනවා බුදු පියාණන් වහන්සේ සමාජයේ ඇසුරු කළ විදිහට ඇසුරු කරනවා බුදු පියාණන් වහන්සේ සමාජයට අවවාද කළ විදිහට අවවාද කරනවා පින්නතුනේ එවැනි පිරිසක් මේ ශාසනය ආරම්භ කරපු වකවාණු වල තිබුණා මහණෙනි සසුන ඇරඹි මුල් වකවාණුවේ පැවිදි ජීවිතයේට පැමිණිච්ච ශ්‍රාවක පිරිස දිහා බලනවා නෙමේ හිතන එකත් මහා ලොකු සැනසීමක්. කාලයක් යනකොට ටිකෙන් ටික ආසවට්ටානීය ධම්ම එකතු වෙනවා වගේ නොඑක් නොඑක් අඩුපාඩුකම් එක එක පැති වලින් දිස් වෙන්න සිද්ධ වුණා. පටන් ගත්තා. මේ ශාසනයට පැමිණිය උසස් පන්ති ආයම නෙමෙයි. දුර්වල පන්ති වල ආයත් ආවා. ආජීවකයෝ, නිගණ්ඨ පරිබ්‍රාජකයෝ, පාෂාණ්ඩය මේ වගේ නොඑක් නොඑක් නොඑක් නොඑක් ආගමික අයත් ඇවිල්ලා ඔවුන් පුරුදු වෙච්ච වැරදි නරක නොසරුත් ගතිගුණ වෙනස් කරන්න බැරුව ඒවයින් යුක්තව සාසනෙ සිටියා. එනිසා බුදුරජාණන් වහන්සේ දුනත් පින්නතුනේ සමාජයේ මුළුමනින්ම නිවැරදි කරන්න බෑ. යහපත් කරන්න බෑ. ගුණගරුක කරන්න බෑ. ඒ වහන්සේ වදාළ පින්නතුනේ භික්ෂු ජීවිතයේ ගෙන යන්න ඕන කොහොමද කියලා. කුංචි හාමුදුරු කෙනෙක් මහණ වුණා නම් ඒ අතට ගුරුවරයෙක් ඉන්නවා. එයත්සා තරුණ වයසේ උපසම්පත්තියටපත් වෙනවා නම් පාඩම් කළ යුතු දේ තියෙනවා. පුරුදු කළ යුතු වත්පිළිවෙත් තියෙනවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේන්ට ඕන උපසම්පදා වල වසර පහක් විතර යනකම් ගුරුවරයා ළඟ ඉන්න ඕන. ගුරුවරයා තමයි කියන්නේ ඔය කියපු බණ හරි නෑ. ඔය බණවල මෙන්න මේ වැරද්ද තියෙනවා. කොහොම බණ කියන්න එපා. කොහොම සිවුරු පොරවන්න එපා. කොහොම මහපාර යන්න එපා. ඔය විදියට විරෝධතා දක්වන්න එපා. ඔය විදියට හිස වවන්න එපා. ගුරුවරයා යටතේ මහාන වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් පින්නතුනි එහෙමයි හැදෙන්නේ. දැන් මේ කාලේ අමුතුම ශාසනයක් තියෙනවා. අවුරුදු 60 පැනලා මහාන වෙනවා. ගුරුවරයෙක් නෑ. නිකායක් නෑ. සංඝ සභාවක් නෑ. සිවුර විතරයි. අමුම අමු ගිහියේ. එයාට ඕන විදිහට පාලි වචන හදනවා. එයාට ඕන විදිහට බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙනස් කරනවා. එයාම කියනවා මම රහත් වෙලා කියලා. මේ අවාසනාවන්ත පුද්ගලයෝ පසුපස යන පින්නතුන් හිතන්ට ඕන පංචානන්තරේ පාප කර්මයට වඩා බලවත් පාප කර්මයක් මේ උතුම් බුද්ධ වචනය විනාශ කරන එක. සාදු කී කිය සුදු අතින් සැරසිලා අලුත් අලුත් විදිහේ බක්කලි ගෝසාලයෙන් පස්සේ ගිහිල්ලා විනාශ කරන්න එපා මේ බුද්ධ වචනය. මේ කුතුම් දෙයක් මේ වැරදිව තේරුම් ගන්න ඕනේ නම් මේ රටේ ඕනතරම් බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඉන්න උගත් ස්වාමීන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ වදාළ සූත්‍ර පිටකේ තාම තියෙනවා ඒ වචනේට Tamanට ඕන ඕන ඕන විදිහට මහා පුදුම් විකෘති අදහස් විකෘති වචන කියලා බණපොත සූත්‍ර පිටකේ සූත්‍ර පොත ඉස්සරහා තියාගෙන කියන්නේ පට්ටපල් බොරු මේ මහා අපරාධ ඒවට සාදු කියන්න එපා මොනතරම් අවාසනාවක්ද ඉන්දියාවෙන් බුදුදහම නැති වුණේ ඇයි? ඉන්දියාවෙන් බුදුදහම නැති වුණේ ධර්මාශෝක අධිරාජය 60000ක් තීර්ථකීන් සූරු ඇරලා යවුවා. ධර්මාශෝක අධිරාජයාගෙන් පස්සේ රාජ්‍ය පාලන තන්ත්‍රය පිරිහෙනවා. සූරු ඇරපු ඔක්කොම ආයි මහාන වෙලා අපි වැඩේ කරමු. බුද්ධ ආගම කියලා Hindu ආගම කලවම් කරලා සම්පූර්ණ විකෘතත්වයට පත් කළා. පොදු මහජනය කල්පනා කළා Hindu දහමත් එකයි බුදු දහමත් එකයි ඒ නිසා බුදු දහම අත්හැරියා Hindu දහම් ප්‍රබලව නැගී සිටියා. සම්බුදු වෙන යනැත්තු සම්බුදු ගැන හිතන ඇත්තෝ කල්පනා කරන්න ඕන ඇයි මේ බුදු දහම වංශතාවට බුද්ධ ආගම නැත්තේ? ගෝඨාවේ රජුරෝ තිරිසංගබෝ රජුරුවන්ගේ හිසගත් මොනතරම් දුරට ඉතිහාසයේ මෙයා මේ ඇත්ත පිළිබඳ කලකිරීමෙන් කතා කළත් වෛතුල්‍යවාදයේ ගෙන ආපු 69කට හන ගහලා කාවීර පටුනට පෑන්නුවා. අද වෙන දේ කරන්න කෙනෙක් නැහැ. එනිසා මේ ටික සඳහන් කළේ පින්නතුනි සාමීච ගුණයට උතුවන්නේ කවුද? ලෞතර බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මයේ සූත්‍ර පිටකයට පරිද්දෙම දේශනා කරන්න ඕනා. පුංචි කාලේ මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් පාලි කටපාඩම් කරන්න ඕන වර්ණැගිල්ල ධාතු මංජුසාව ඒ වගේම සංස්කෘත භාෂාව මේ විදිහට සලෝක පොත් කියන්න ඕන අවුරුදු 25ක් 30ක් එක දිගට මුළු ත්‍රිපිටක ධර්මයේ හදාarලා ඉගෙනගෙන බොහෝ මහන්සියෙන් උගත් භික්ෂුවක් බවට පත්වෙච්ච මේ උත්සමය පැත්තකට දාලා මේ අදෙයිය මහාන වෙලා යන්තම් එහෙන් මෙහෙන් පොඩ්ඩක් බණ කත ගාගෙන දන්න පාළියකුත් නෑ. දන්න නිරුක්තියකුත් නෑ. දන්න දේශනාවකුත් නෑ. සසුන විනාසයි පින්නතුනි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වගේ අය සාමීච ගුණයට සුදුසු නෑ. උගත් සිල්වත් නැනවත් භික්ෂුන් වහන්සේගේ ස්වභාවය තමයි නිහඬ පිළිවෙත අනුගමනය කිරීම. එනිසා අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ ඔබ සිල්වත් හාමුදුරු කෙනෙකුට සලකනවා නම් සිල්වත් හාමුදුරු කෙනෙකු උපස්ථාන කරනවා නම් සිල්වත් හාමුදුරු කෙනෙකුට ඔබ දන් හැන්දක් පූජා කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියන්නේ. සිල්වන්ත හාමුදුරු දිහා බලලා අනුගමනය කරන අනුගමනය කරන අනුවේන දහර සාමණේරවරු ඒ විදිහට හැදගැහෙන. වැරදි සහගත ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා බලලා හැදෙන වැඩ වැඩෙන પરම්පරාව නොමගට යනවා. එනිසා ඔබට මේ කියපු කරුණු සාරාංශගත කරනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ සංයුත්ත නිකායේ අංගුත්තර නිකායේ කුද්දක නිකායේ දේශනා කරපු සූත්‍ර පිටකයේ දේශනා එලෙසම පවතිනවා. ස්වාමීන් වහන්සේලා බොහොම අමාරුවෙන් මේවා රැකගෙන ආවේ. ඒ රැකගෙන ආපු ධර්මයට යම් කෙනෙක් වින්නතුනි හානි කරනවා නම් පංචානන්තරේ පාප කර්මයට තවත් එකක් ඉදු කරන් සිද්ධ වෙනවා. ඒ නිසා මේවා භයානක පාප කර්ම මේවට අත ගහන්න එපා. අනේ ධර්මයේ තුල තියෙන පින්නතුනි නියම ධර්මය අපිට තියෙනවා නම් අපි මොකටද තවත් දෙයක් කියන්නේ? රහතන් වහන්සේලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට රහත් භාවයට අවනම්බ කරන්න පුළුවන්. මං බුදු කෙනෙක් කියලා මේ මහා විකෘතිත්වයකින් යුක්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන් මානසික විකෘතිතාවයෙන් පෙළෙන අය. නිසා හොඳට තේරුම් ගන්න මේවෙන් අපි මිදෙන්න ඕන පිළිතුර. අපි දැනගන්නට ඕන නොදැන පව් කරන්න එපා. මොනතරම් පින්නතුනි අපේ රටේ ස්වාමීන් වහන්සේලා උගත් ඇත්තෝ ඉන්නවා. උන්වහන්සේලාගේ හඬට කන් දෙන්න. සමන්ට සමහර විට අලුත් දෙයක් ඇහෙනකොට නොමගට යනවා. එහෙම නොමගට යන්න එපා. ඒ නිසා සාමීචි ගුණයට සාමීචි ගුණයට සුදුසු වන්නේ පින්නතුනි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ විනය දේශනාවට අනුව කටයුතු කරන ඒ උතුම් ධර්මයේ ඒ වූ පරිත්‍යෙන් දේශනා කරන උතුම් වූ පිළිවෙතේ ගමන් කරන ආර්ය මහා සංඝරත්නයයි. උන්වහන්සේලාට පින්නතුන් මෙහිම නොසැලකිලි නොදැක්කොත් මොකද වෙන්නේ? උපස්ථාන නොකළොත් මොකද වෙන්නේ? දානමානි පූජා නොකළොත් මොකද වෙන්නේ? උන්වහන්සේලාට පින්නතුනි ආර්ය මාර්ගයේ ගමන් කරන්න බෑ. බලාපොරොත්තු වන උතුම් ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ පිළිබඳව පින්නතුනි කතා ප්‍රවෘත්ති අට කතාවේ තියෙනවා. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඇසල සඳ අහසට මුදුන් වෙනකොට කල්පනා කරනවා අපේ බුදුහාමුදුරුව අපිට දේශනා කළා ඇසල මාසේ පුරපසළොස්වක් පොහොය දවසේ පොහොය කරලා පසුදින වස් සමාදන් වෙන්න කියලා. ඊට පෙර ආතුව භික්ෂුන් වහන්සේ පින්නතුනේ සිවුරු සකස් කරගෙන පාත්‍ර සකස් කරගෙන 19 15 29 39 109 සමූහ සමූහ වශයෙන් ජේතවනාරාමයට දැස්සෙනවා. ඇසල පොහොය ආසන්න වෙනකොට සිවුරු දෙකින් වඩින මහා සංගරුවන සංඝ සම්නිපාතය තථාගත ලෞතුරා බුදුහාමුදුරුව වැඩ සිටියේ ජේතවනාරාමයේ රදගහනුවරට අනිකුත් ආරාම වලට වඩින සිරිතක් කියලා. පැමිණි ආගන්තුක ස්වාමින් වහන්සේලා බුදු පියාණන් වහන්සේ සමග ඉන්න භික්ෂුන් වහන්සේ සුහදෝ පිළිගන්නවා. සුහද කතා බහෙන් පසුව බුදු පියාණන් වහන්සේ දන්සභා මණ්ඩපයේට වැඩිහාම පිටු මහා සංඝයා සූදිගිනින්න හිතේ මැවෙන්න ඕන. කොච්චර ලස්සනද කොච්චර ප්‍රියංකරද කොච්චර මිහිරි දසුණක්ද බුදු පියාණන් වහන්සේ ධර්මාසනයේ වැළ ඉන්නවා මහා සංගරුවන සුපිලිසන්ව tempat සංසුන්ව ශාලා වැඩි වහන්සේලා ඇස් දෙක ඇරලා වටපිට බලනවා නෙමෙයි එහෙට මෙහෙට හැරෙනවා නෙමෙයි හරියට සෙල් රූප ගල් රූප තිබ්බ වගේ පින්නතුනේ ඉර්ජුඛය තියාගෙන භාවනා ඉරියව් ඉන්නේ උන්වහන්සේ හඬ අවදි කරනවා. ඔබ වහන්සේලා කොයි පළාතටද යන්නේ වස්සසා? ස්වාමීනි අපි අහවල් ජනපදයේ, අහවල් ගමට, අහවල් පිටිසර දනව්ව. එනිසා මෙහිම වඩින ස්වාමින් වහන්සේලා පින්නතුනි වස් කාලය ආසන්න වෙනකොට 10 15 20 100 ගණන් සමහර විට වඩිනවා ඈත ඈත පළාත්වලට. තාම ලස්සන දර්ශනයක්. උන්වහන්සේලා දැක්හාම සමහර ඇත්තු අහන කොයිද ඔබ වහන්සේලා යන්නේ? වහන්සලා මොනවද කරන්නේ? අනේ එතකොට කියනවා එවත්නි අපි ශාක්‍ය මුනින්දන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි මේ විමුක්තිකාමීව විමුක්ති ගවේෂීව විමුක්ති සොයාගෙන යන ගමන. ඒ වෙලාවේ ඒ ඇත්ත කියන අපිත් විමුක්තිය හොයන අය තමයි ඔබ වහන්සේලා දේශනා කරන විමුක්තිය අපි අහන්න කැමති. අපි මොනවද කරෙන්න ඕන? අපිට තුන් මාසෙට විහාරාරාම ඕන කරනවා. විහාරාරාම කිව්වහම පින්නතුනි දැන් අද කාලේ තියෙන විදිහේ දේවල් නෙමෙයි. කොල්ලපු පැලක් අතුපැලි අතු වලින් පිදුරු වලින් හදාපු මේ ආරාමයක්. සක්මන් මළුවක්. පැන් තියන ස්ථානයක්. මේ විදිහට පින්නතුනි විහාරා වලට ඕන කරන අංග අංගෝපාංගයන් යුක්තව අන් ආරාම සකස් කළ දෙන්න. ඒ ආරාමවල වැඩහිඳීමෙන් උන්වහන්සේලා භාවනා කරලා මාර්ගඵල අවබෝධ කරගෙන වස් අවසානයේදී බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිලා දොහොත් නගාගෙන සාමිඳුනි අපි තුන් මාසයක් මුළුල්ලේ බොහොම හොඳට වත් පිළිවෙත් කළා. බුදු පියාණන් වහන්සේ අහන්නේ පින්නතුනේ මාර්ගඵල අවබෝධයට ඉස්සෙල්ලා එකක් දායකේ හොඳට සැලකුවද දානිමානි ලැබුණද කරදරයක් නැතුව හිටියද මහා කරුණා ගුණෙන් සපිරිමාගේ තථාගත බුදුහාමුදුරුවෝ අම්මා කෙනෙක් දරුවන්ගෙන් අහන දේ තමයි ඇහුවේ පුතේ දුවේ කන්න ලැබුණාද කියලා. ඉන් අනතුර තමයි මහණෙනි මහාන ජීවිතයට ගැළපෙන දේ සිද්ධ වුණාද? මහාන ජීවිතය සාර්ථක කරගත්තද? ආර්ය ප්‍රතිලාභයේට සුදුසුම් කියන අය බවට පත් වුණාද? අන්න එතකොට ස්වාමීනි මට පුළුවන්කම ලැබුණා උතුම් වූ රහත් භාවයටපත් වෙන්න. මට පුළුවන්කම ලැබුණා ස්වාමීනි භාවනාව දියුණු කරලා සෝවාන් තත්වයටපත් වෙන්න. මට පුළුවන්කම ලැබෙන ස්වාමීනි කාමාවචර ධ්‍යාන වලටපත් වෙන්න. මට පුළුවන්කම ලැබෙන ස්වාමීනි සෑහෙන වෙලාවක් සමාධියේ සිටින්න. තම තමන්ගේ ධ්‍යාංගම අවංක වූ ප්‍රතිඵල සඳහන් කරනවා. ඒ හැම දෙයකම බුදුහාඳුරු සාස්ත්‍රාස්ත්‍රය. බැරි විචයත් ඉන්නවා පින්නතුනි. ඉතින් මෙහෙම වඩින ස්වාමීන් වහන්සේලා එක්තරා ගමකට වැඩියා ඒ වෙලාවේ මව් කෙනෙක් මාතික මාතාව. මව් කෙනෙක් ඉදිරිපත් වුණා උන්වහන්සේලාට උපස්ථාන කරන්න. ස්වාමීන් වහන්සේලා කුමක්ද කරන්නේ? දවල්ට දානෙට ගෙඩිය ගෙවුවම වරින් කොහින්දන්ද වරින්. මොනවද කරන්නේ? මෑණීනේ අපි එක එක්කෙනා වෙන් වෙන් ඉඳගෙන ඔය ගහක් යටට වෙලා භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ කුමක්ද? භාවනා කරනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හ්ම්? ඉතින් උන්වහන්සේලා විස්තර කරනවා කායගත සතිය, ඒ වගේම ආනාපාන සතිය, ඒ වගේම ත්‍රිලක්ෂණ භාවනාව මේ විදිහට විස්තර කරනවා. මාතික මාතාව ඒ විස්තර අහගෙන ගිහිල්ලා ගෙදරදී භාවනා කළා. භාවනා කළා පින්නතුනේ ඒ උතුම් වූ මාර්ගඵල වලටපත් වෙලා අනිත් අයගේ ස්වභාවය හිතන්ට දැනගන්ට විමසන්න පුළුවන් ශක්තිය ඇති කරගත් මම දානි පූජා කරන මම උපස්ථාන කරන සාමීචි ගුණයට සුදුසු තුමන් වහන්සේලා මොන තත්වයකටපත් වෙලාදී බැලුවා තාම කිසිම තත්යකටපත් වෙලා නැහැ. ඒ වෙලාවේ කල්පනා කළා අනේ දම්පුදන මම උන්වහන්සේලට වඩා ඉදිරියේ. උන්වහන්සේලට වඩා දියුණු වෙන්නේ. උන්වහන්සේලට වඩා ශක්තිමත් නැවත කල්පනා කළා ආර්ය පුත්‍රයන් වහන්සේලාට ඇයි මේ ඵලය නෙලා ගන්නට බැරි? ඒ ගමන මාතික මාතාවට වැටුණා. නියම සුදුසු විදිහට ප්‍රතිපහසුව ලැබෙන්නේ නැහැ. දම්පහන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා අපහසුතාවයට පත් වෙනවා. අන්න පින්නතුනි සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝ. මාගේ ආර්ය මහා සංඝරත්නයේ දුක්ඛානන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. මේ පුද පෙළහර ලබන්න සුදුසුයි. නමුත් මුන්වහන්සේලාට සුදුසු විදිහට ඒ දානමාන ප්‍රතිපහසු දෙන්න බැරි වුණා. ඊට පස්සේ මාතික මාතාව පින්නතුනි හොඳට කල්පනා කරලා සූදානම් කරලා දම්පහම් පිරිනමනකොට ප්‍රතිපහසුව ලැබුණාම උන්වහන්සේලාගේ කය සිත දෙකම එකඟ තත්වයටපත් වෙලා කය සුවපත් වෙලා හිත ශක්තිමත් කරගෙන උන්වහන්සේලාට එතුම් මාසී කුත්වෙන්ත පෙර උතුම් වූ මාර්ගඵල අවබෝධ කර ගැනීමේ වාසනා මහිමේ ලැබුණා. කුමක් නිසාද? අර මෞතුමිය සුදුසු පරිදි ප්‍රත්‍ය පහසුව සලස්සපු නිසා. සුදුසු පරිදි ප්‍රත්‍ය පහසුව සැලැස්වීම, ආවාස තනා දීම, උන්වහන්සේලාට උපස්ථාන කිරීම, උන්වහන්සේලාගේ සිත නොතන නිදිරි ගරු සත්කාර කිරීම මේ දේවල් පින්නතුනේ යම් කෙනෙක් ලබනවා නම් අනේ ලැබීම තමයි සාමීචි පටිපන්න කියලා කියන්නේ. එනිසා සාමීචි පටිපන්න ගුණය ලෞතුරු මගට උපකාර වෙන්නේ කොහොමද? ඒකාන්තයෙන් උපකාරිනව ප්‍රධානම සාධකේ. ප්‍රධානම සාධකේ. දැන් විසුද්ධි මාර්ගය උනත් කියන වක්තු විසද කිරියතාව ගැන කියනකොට කෙසේද ඔබ භාවනා කරන්ට ඉස්සෙල්ලා සූදානම් වෙන්නේ සූදානම හොඳට පිරිසිදු වෙලා ඉන්න තැන පිරිසිදු කරගෙන නිරෝගී වෙලා කය නිරෝගී කරගෙන මේ අවශ්‍ය මූලික සාධක සම්පූර්ණ වුණේ නැත්නම් පින්නතුනේ සිත එකඟ වෙන්නේ නැහැ ඒ නිසා සාමීචි පටිපන්න ගුණය අවශ්‍ය වෙනවා පින්නතුනේ යම් කෙනෙකුට කුමකටද මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා එනිසා මාතිකම ආසාව කළ උප උපහාරූප උපකාර ධර්මයන් උපස්ථාන ප්‍රතිපහසුව සැලසීම ඒ මහා සංඝ පිරිසට වස් කාලයේ සාර්ථක කරගන්න හේතු වුණා. ඒ නිසා මියැත්තෝ බණහන ඇත්තෝ හිතන්ට ඕන කරන දෙයක් කිය. අපේ රටේ පින්නතුනි අප්‍රකටව ඕනතරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ ಗುಣ මාර්ග අනුගමනය කරන ඇත්තෝ. සමහර වෙලාවට මාධ්‍ය තුලින් සමහරලාට පුවත්පත් වලින් සමහරලාට නොයෙක් නොයෙක් ආකාරයෙන් ප්‍රසිද්ධියටපත් වෙන ඇත් විතරයි වස්තු දාන්නේ. බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි ලාභ සත්කාර පිළිබඳව නම් හිතන්න මේපා. ලාභ සත්කාර පිළිබඳ හිතන්න එපා. ලාභ සත්කාර කියන දේ ඇලුනහම ඊට වඩා දෙයක් නෑ කෙනෙක් අපායට ගෙන යන්න. දේවදත්ත හාමුදුරුවෝ නරක කෙනෙක්ද? නැහැ. කිඹුල් වත්තට වඩින අපේ බුදුහාමුදුරුව වෙනුවෙන් අපි මහාන වෙමු කියලා අනුරුද්ධ ආනන්ද බබු කිම්බිල මේ කොමෙක් අහු කරගෙන මහාන පින්කම කළේ කවුද දේවදත්ත හාමුදුරුවෝ? ඒ බුදුහාමුදුරන්ට ආදරේ නිසා. මහාන වේලත් ඉද්දි බලයක් ලබා ගත්තා. බුදුහාමුදුරන්ගේ දහමට අනුකූලව හිටපු නිසා. මහා ප්‍රතාපවත් රජවරු පහද ගත්තා. නමුත් කෙමෙන් කෙමෙන් කෙමෙන් කෙමෙන් දේවදත්ත හාමුදුරුවන්ගේ හිත තුල ලාභ සත්කාර පිළිබඳ කීර්තිය ප්‍රසංසා පිළිබඳව ආශා වැඩෙනකොට පින්නතුනි අර සියල්ලම ගුණ නැති වෙලා ගියා. ඒ නිසා යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් කීර්ති ප්‍රසංසා ඔස්සේ ගමන් කරනවා නම් විවිධාකාරයේ සිවුර පුරවන ක්‍රමේ සිවුර පුරවන පාවිච්චි කරන සිවුරේ අගය අනුව එහෙම නැත්නම් තමන්ගේ යාන වාහන, එහෙම නැත්නම් තමන්ගේ දේශනා ක්‍රම, ප්‍රමාණික මුල බණ කීම, ප්‍රමාණික මුල පින්කම් කිරීම, ප්‍රමාණික මුල තමන් ගුණයක් තියනවායි කියලා උත්තරීය මනුෂ ධර්ම කියන මේ ශික්ෂාපදේ ඛණ්ඩණය කරලා පරාජිකාපත්තියටපත් වීම මෙවැනි අයවන් තරම් ඉන්නවා. ඒ නිසා පින්නතුනි අදත් හිතන්නේ මේ මොහොතේ සමහර වෙලාවට ගල් වෙනකට වෙලා දහක් යටකට වෙලා දුප්පත් පැල්පතකට ගිහිල්ලා ලෞතුරු බුදු පියාණන් වහන්සේ වැඩම කළා වගේ පාත්‍රයේ දන් හැන්දක් අරගෙන වළඳ නැත්තු නැද්ද ඕනතරම් පින්නතුනේ ඔය උදාහ පළාත්වල සමහරලාට නූරීදී පළාත්වල ස්වාමීන් වහන්සේලා භාවනානුයෝගී සිටිනවා උන්වහන්සේලා නමක් කියන්නේ නැහැ උන්වහන්සේලා බණකට එන්නේ නැහැ ප්‍රසිද්ධියට එන්නේ නැහැ මාධ්‍යට එන්නේ නැහැ උන්වහන්සේලා පින්නතුන් නිහඬයි හැබැයි උන්වහන්සේලා ගැන හිතන කෙනෙක් නැහැ පැහැදිලිව දැක්ක දේ තමයි පින්නතුනි මේ චීවරය දරාගින්න බුද්ධ පුත්‍රයන් වහන්සේට තියෙන්නේ ධනවත්කම කියන්නේ සල්ලි නෙමෙයි. කෝටි ගාණක් බැංකුවේ තියෙන එක නෙමෙයි. යාන වාහන තියෙන එක නෙමෙයි. ඉඩකඩම් දහස් ගාණක් තියෙන එක නෙමෙයි. උන්වහන්සේට තියෙන සත්කාරේ ධනෙ. අදත් මේ ලක් දෙරණ තුල පින්නතුනි එවැනි උතුමන් වහන්සේලා නොඅඩුව සිටිනවා. ගැටුවෙල තිනෝ ඇත් දන්නේ නැහැ. ඔයත් හිතන්නේ නැහැ. ඔයත් අඳුරගන්නේ නැහැ. ඔයත් ওই පිළිමද කිසිම දැනීමක් නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේගේ දහම් මග යන උතුමන් වහන්සේලා සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට උපස්ථාන කරන්න, ගරු කරන්න. උන්වහන්සේලාට ඒ කරන්න පුළුවන් සැලකිලි දක්වන්න. තව දෙයක් මෙහි තියෙනවා. දැන් මේ කාලේ වෙනකොට පින්නොත්නි අපේ රටේ ස්වාමීන් වහන්සේලා හිගයි. මහ විශාල පන්සල් ධර්මශාලාව විහාරේ, දානශාලාව, සීමාගේ, ධාතු මන්දිරේ මොනතරම් පින්නතුනි ගොඩනැගිලි රාශියක් තියෙනවා. හදනවා, හදනවා, හදනවා ඉවර නැහැ. හෝයක් ලං වෙනකොට පින්නතුනි සමහර වෙලාවට ලොකු හාමුදුරු විතරක් ඉන්න පන්සලේ මේකක්වත් අතු ගන්න බෑ. හාමුදුරු අසනීපයි. හාමුදුරු වයෝවෘද්ධයි. හාමුදුරු දුර්වලයි. නමුත් දායක පින්නතුන් ඇවිල්ලා පන්සලේ අඩුපාඩුකම් කියනවා මිසක් කවුරුවත් පොයට කලින් හේල සුද්ධ කරන අය පිරිසිදු කරන අය ඉන්නවා. ඉන්නවා ටික දෙනා. ඒ වගේම උන්වහන්සේ සමහරලාට සිවුර හොද ගන්න බෑ. උන්වහන්සේගේ ආවාසයේ පිරිසිදු කර ගන්න බෑ. උන්වහන්සේගේ වැසිකිලි කැසිකිලි පිරිසිදු කර ගන්න බෑ. නමුත් දායකයෙක්, දායිකාවක්, මව් කෙනෙක්, පිය කෙනෙක් උන්වහන්සේ ගැන අනුකම්පා කරලා, ගුණේ ගැන සැලකලා, කළ සේවය ගැන සැලකලා, ශ්‍රමණ ජීවිතය ගැන සැලකලා කොයි පින්වතාද පින්නතුන් සිවුරක් හොදලා දෙන්නේ. කොයි පින්නතාද උන්වහන්සේගේ ඒ ඉන්න ස්ථානයේ ආවාසය පිරිසිදු කරලා දෙන්නේ. මේ මේ කනගාටුදායක தত্ত্বය අද ඕනතරම් දකින්න ලැබෙනවා. සමහර ලාට ගෝලියෙක් නැහැ. පන්සල ගෙනියන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ ලෙඩට වැටිලා දායක වෙලා දානි ටික තියලා යනවා. හරිම අසරණ තත්ත්වයේ පසුවන පින්නතුනේ ස්වාමින්වහන්සේලා ඉන්නවා. හැබැයි උන්වහන්සේලා ගිලන් හල් වලට යන්නේ නැහැ. ওই ගිලන් හල් වල පින්නතුනි මොන විදිහකින්වත් පන්සලක් කරගෙන දායකාරක ආදීන් සේවයක් කරගෙන ඕල බාලයෝ හරි ඇති කරගෙන හිටියේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගිලන් හල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ ගිලන් හල් වල කොහෙන් මේ හාමුදුරුවෝ ආවද කියලා. අනිත් අතට පින්නතුනේ ස්වාමීන් වහන්සේලා වාසික ඇත්තෝ ඉන්නන ශාසනේ. නමුත් ශාසනේ ඉන්නන හොඳ ලස්සන තරුණ හාමුදුරුවෝ. පුංචි කාලේ මහාන වෙච්ච හාමුදුරුවෝ. පුංචි කාලේ මහාන වෙච්ච ඇත්තෝයි වියපත් මහාන වෙච්ච ඇත්තන් අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. උන්වහන්සේ පින්නතුන් බුදු පියාණන් වහන්සේගේ ධම්ම රැකවරණයේ තුල ශික්ෂණයේ තුල ඊළු කාලයක් හැරගෙහිච්ච අය. පැහැදිලිව දකින්න පුළුවන්. යුරු කොරෝන හැටියෙන්, ගානේ වන්දන හැටියෙන්, කතා කරන හැටියෙන්, හැසිරෙන හැටියෙන් ඒ නිසා පින්නතුනි මහානකම කියන එකේ වගේ දෙයක්. සාමීචි ගුණය ගැන කතා කරනකොට අපිට මතක් වෙන දෙයක් තමයි අටුවාවක තියෙන කතාවක්. තිස්ස හාමුදුරුවෝ බොහෝම සිල්වන්තයි. උන්වහන්සේට දාණය හම්බුන්නේ නැහැ පින්නතුනි මොකද හේතුව? එහෙමට ඒ ගමේ පිරිසක් හිටියේ නැති නිසා. කොහොම හරි උන්වහන්සේ වත් පිළිවෙත් තුළ යෙදුන භාවනාවේදීනවා. භාවනාවේදී මින් ඉන්නකොට උදෙත් නෑ දානේ දවලුත් නෑ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ මොකද කළේ? අඹ ගහක් ළඟට ගිහිල්ලා එතන වැටලා තියෙන අඹ එකතු කරලා පාත්‍රයේ තිබ්බා. එතකොට දැන් උන්වහන්සේට දැන් මේ ඒ අඹ ගහෙන් වැටිච්ච දේ වුණත් වළඳන්න කැප නැහැ. කෙනෙක් පිළිගන්නන්න ඕන. ඒකට මෙතනදි ගැටලුවක් ඇති වෙනවා. දැන් අඹ ඇල්ලුවා නම් ඒක පිළිගැනීමක් නේද කියලා. මොකද වළඳන්න බෑ වැළඳුවේ නැහැ නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ? එතන ඒ වළඳන්න පුළුවන් ඒ පළතුරු තියෙනවා නමුත් උන්වහන්සේ වළඳන්නේ නැහැ. උතනින් යන මිනිස්සෙක් කල්පනා කළා මොකද මේ වෙලා තියෙන හාමුදුරුවෝ. හාමුදුරුවෝ බොහොම ක්ලාන්ත ස්වභාවයෙන් වැඩ ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ ඉදිරියේ පළතුරු තියෙනවා. ඒ උන්වහන්සේ මේක වළඳන්නේ නැත්තේ. සායක මහත්මයාට වැටහුණ මෙතන මොනවාම හරි කාරණයක් හේතුවක් කියලා. ඒ වෙලාවේ උන්වහන්සේගෙන් විමසා සිටියාම අපිට පිළි නොගන්වන ලද දෙයක් වළඳන්න අවශ්‍ය නැහැ. ඒ ගමන දායක මහත්මයා උන්වහන්සේට උපස්ථාන කරලා උන්වහන්සේ කර උඩින් තමයි අරගෙන ගියේ. හාමුදුරුවෝ කල්පනා කරනවා මේ මගේ තාත්තද? තාත්තනේ. මේ මගේ අම්මද? අම්මද? මේ මගේ ඥාතියද? හිතවතෙක්ද නෑ. එහෙනම් ඇයි මාව මේ විදිහට karmaකින් අරගෙන යන්නේ? සීලවන්තස්ස කාරණා. සිල්වන්ත භාවයේ තමයි මේකට හේතුව. උතුම් සිල්වන්ත භාවය. මෙහෙම හිතාගෙන යනකොට Tamanට මහා පුදුම ආඩම්බරකමක්, ඒ වගේම ප්‍රීතියක්, ඒ වගේම උද්දාමයක්, ඒ වගේම ප්‍රමෝදයක් ඇති වුණා කියලා. ඒ සමග උන්වහන්සේ ඒක පාදක කරගෙන උතුම් රහත් ඵලයට පත් වුණා. දායක මහත්මයාගේ කරව බෙදලා. අන්න සාමීචි ගුණයේ හැටි පිළිබඳව. දැකපු ගමන්ම දායක මහත්මයා දැනගත්තා උන්වහන්සේ කුමක හෝ ප්‍රතිපදාවක් සිටින බව. ඒ නිසා අපේ මහා සංගරුවන තුල තියෙන එක ගුණයක් තමයි පින්නතුනේ හුද පෙළහර ලබන්නට සුදුසු බව. සැලකුම් ලබන්නට සුදුසු බව. ඒ නිසා ඥාය සංඛ්‍යාතු ආර්ය ස්ථානක මාර්ගයේ පිළිපන් උත්මයා ඒ උත්තරය තුළ පින්නතුනි මේ සාමීච ගුණේ පිහිටලා තියෙනවා. පුදපෙළහර සැලකුම් උපස්ථාන ලබන්න සුදුසු බව. එසා තවදුරටත් පින්නතුනි අර්ථකථා විස්තර කරනවා අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා කියන මේ ගුණ දහම තුල යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒකත් සාමීච ගුණී ලක්ෂණයක් කියලා. එසා මාගේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා සුපටිපන්නෝ මනාකොට පිළිවෙතට පිළිපන් හේයින් කුජිකොටිපන්නෝ කායවංක වචීවංක මනෝවංක කියන මේ ඇද්ද ගති වලින් තොරහෙන් ඥායපටිපන්නෝ උතුම් ආරස්ථාක මාර්ගයටපත් වූයෙන් සාමීචිපටිපන්නෝ ගරුසලකිලි පුද්ද පෙළහර උපස්ථාන ළමන්ට සුදුසු වනෙහින් උන්වහන්සේ ඥායපටිපන්න කියලා කියනවා. එහෙනම්වත් පින්නතුනි හිතන්නට බුදු පියාණන් වහන්සේගේ කෙවණැල්ලයි මහා සංඝරත්නය. උන්වහන්සේගේ ධර්මයේ ඡායාවයි මහා සංඝරත්නය. උන්වහන්සේගේ සලකුණයි මහා සංඝරත්නය. ලංකාවේ පමණක් නෙමේ පින්නතුනි නොයේක් රට රාජ්‍යවලට ගරුතර මහා සංඝරත්නයේ වැඩම කළොත් සුපිලිසන්ව උන්වහන්සේ සමහර විට අහස් යාත්‍ර තොටුපොළේ සිටින්නේ. එහෙම නැත්නම් වෙනත් රටක ඉන්නේ. ඕන්න පේනවා පින්නතුනි පැහැදිලි වෙනසක්. අනිත්‍යත්ව අල්ලාප සල්ලාප. අනිත්‍යත්ව නොඑක් විදිහේ බීම වර්ග බොනවා. එහෙම නැත්නම් ඕනෝන් වැළඳගෙන සිටිනවා. එහෙම නැත්නම් මත් වැටියක් දුම් වැටියක් පාවිච්චි කරනවා. ඒ හැම දෙනා අතරම නිහඬව නිසංසලව බල රූපයක් වගේ මධ්‍යස්ථ භාවයෙන් tempat භාවයෙන් සිටිනවා. ওই සිටින අතර පින්නතුනි සමහර කෙනෙකුට හිතන්න පුළුවන්. ඇයි මේ වෙනස? ඇයි මේ වෙනස? විනෝදවන, hina වෙන, දඟලන, නටන නොඑක් ආකාරයේ වෙස්ගත් පිරිස අතර මේ අස්ථා තුල මහා පුදුම ශක්තියක් පේනවා, සංසුම් බවක් පේනවා, තන්පත් බවක් පේනවා. ආකර්ෂණීය බවක් පේනවා. ඒ ආකර්ෂණීය භාවයේ රාගයට හේතු වෙන්න වෙන දෙයක් නෙමෙයි. හිත කලම්බන දෙයක් නෙමෙයි, හිත නොමග යන දෙයක් නෙමෙයි. හිතක් නිවන දර්ශනයක් තියෙනවා. ඔයත් අහලා තියෙනවා ධර්මාශෝක අධිරාජයා බුදු පියාණන් වහන්සේගේ දහම් වෙතට හැරුණේ නිරෝධ සාමණේරයන් වහන්සේගේ උතුම් වූ ආකල්ප සම්පත්තිය. එදා කෝලිත උපතිස්ස කියන මේ තරුණ බ්‍රාහ්මණින් දෙදෙනා ගියේ කුමටද? සංජේ පරිබ්‍රාජකයාගේ දහම ඉගෙන ගත්ත හොඳ දක්ෂ ගෝලයෝ දෙන්නට කිව්වා මං දැන් විස්රාම යන්නම් ගෝලියෝ ටික බාර අරගෙන නායකත්වයට අහෝ ස්වාමීනි අපි මේ උතුම් පැවිද්දටපත් උනේ නායකකම් ගන්න නම් නෙමෙයි නායකකම් උනේ තිදෙනා කතිකා කරගත්තා මේ යන ගමන හරියන්නේ නැහැ මහා මඟට බැස්සේ ඔබ වම් පැත්තෙන් මම දකුණු පැත්තෙන් යන්න දකුණු පැත්තෙන් ගියේ කෝලිතට සුපසන් දැමුණු ඉරියව් ඇති යස්සදී මහරහතන් වහන්සේ දකින්න ලැබුණා ගහකට මුවායල කුදුමේ බලා සිටියා ඇස් දෙනෙත් අදාහ ගන්න බෑ. මෙවැනි උතුමන් වහන්සේලා ආදන ගුරුවරු කවුද? මේ ආකර්ෂණ සම්පත්තිය දුන්නේ කවුද? මේ තැම්පත්කම දුන්නේ කවුද? මේ සංයම සීලී බව දුන්නේ කවුද? නිනව්වක් නෑ, ඉවසිල්ලක් නෑ, වහනයක් නෑ. වහන්සේගේ ගුරුවරයා කවුද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අස්සදී හාමුදුරුවෝ ගහ ළඟට ගිහිල්ලා දානේ වළඳන්න හදනකොට සිසු දරුවෙකුගෙන් කෙරෙන්න උන උපස්ථාන සියල්ල කළා. දන් ටික පිළිගන්නවා, පාත්‍රය හොදලා දුන්නා ඔක්කොම. දැන් පත්‍ර ස්වාමීනි දැන් හරිනේ. ස්වාමීනි මට පොඩ්ඩක් කියන්න ඔබ වහන්සේගේ ගුරුවරයා. මගේ ගුරුවරයා තථාගත ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ දහම ගැන මට පොඩ්ඩක් කියා දෙන්න පුළුවන්. ඔව් පුළුවන්. අන්න එතකොට තමයි පින්නතුනේ මුළු යුරෝපයම වෙනස්කම් කරන්න මිනිස්සුන්ගේ సంతානයේ වෙනසකට ගේන උපකාර වෙච්ච හේතුඵල ධර්මයේ යන්තමින් වදාළේ. ඒ හඬ ඇහෙනවත් එක්කම දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් වූ සෝවාන් පරිපත් වෙන්න පුළුවන්කම තිබුණා. කෝලිත පරිත්‍යාගය. ඊට පස්සේ යහළුවට කිව්වහම ඔහොත් මොකද වෙන්නේ සෝවාන් තත්ත්වයට පත් වෙනවා. දෙදෙනා මාවේ කොහාටද පින්නතුනේ? මේ සාමීචි ගුණ දරන්න උත්තරම දෙන්නා කොහාටද ආවේ? රජගහනුවර වේළුවනාරාමේ බුදුහාමුදුරුවෝ අදත් මැවිලා පේනවා. මහා සංගරුවන පිරිවරාගෙන ඒ අංගණයේ මිදුලේ ඉන්නවා. මහණෙනි ඔය ඉන්නේ මගේ වම් පැත්තට දකුණු පැත්තට උරුමකම් කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න. ලස්සන තරුණියෝ දෙන්න ඇහිලා ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ සිරිපද කමලා බියස වැඳ වැටිලා අනේ භාග්‍යවත් බුදු පියාණනි අපිට ලැබිද්ද ලබා දෙන්න. ඊටම ලස්සනයි පින්න. එවක් පටන් දිගහැරෙන්නේ මේ මිහිතලේ පහළ නොවුනා වූ manussත්වයේ සුන්දරම පුෂ්පයන් දෙක සාරිපුත්ත මෞද්ගල්‍යාන මහරහත් භාවයට පත්වෙච්ච අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. සවුන් වහන්සේලා අපින්නතුනි අද අපිට දකින්නේ නැහැ. නම සිහි කරගෙන දම් පිටක් දෙන්න ස්වාමින් වහන්සේලාට. උන්වහන්සේලාට දම් පිටුහා සමාන. ඒ නම සිහි කරගෙන ආර්ය මහා සංඝරත්නයට වන්දනා කරන්න. ඒ නිසා පින්නතුණුන් වහන්සේලා මහණුනේ 9000 වෙන නෙමෙයි, හොරකම් කළා නෙමෙයි, රජුරුවන්ගේ නීතියට යටත් නීතිය කඩලා නෙමෙයි කිසිම දෙයක් නිසා නෙමෙයි පින්නතුනේ හොඳ පින්වන්ත වාසනාවන්ත ගුණවන්ත ධනවන්ත ප්‍රබල තරුණ දෙදෙනෙක් තමයි මේ ශාසනය පැවිදිලා තියෙන්නේ. ඒ ශාසනයේ සිටි උත්තේ පින්නතුනේ අදට උනත් නිරෝගීවන්ත, ඥානවන්ත, සීලාචාර, සීලවන්ත තරුණ භික්ෂුන් වහන්සේලා. අන්න එතකොට සසුන බැබලෙනවා. ඔබ යම් දෙයක් පූජා කරනවා නම් උන්වහන්සේලාට පූජා කරන්න. අපේ තරුණ හාමුදුරු රැක ගන්නවා. උගත්කමෙන් පරිපූර්ණ වෙන්න, ධර්ම විනය ශාස්ත්‍රය දැනගන්න, සීලවන්තකමෙන් යුක්ත වෙන්න, එඩිතර වචන පාවිච්චි කරන්න, අර පැත්තට මේ පැත්තට වචන කියන්නේ නැතුව යුක්ත ධර්මයේ පීඨා සිටින්න, අහිංසක දායක පින්නතුන්ගේ හදවතට සැනසුමක් ගෙන දෙන සාමීචි ගුණයෙන් පිළිපන් සාමීචි ගුණයෙන් සමූපේත ආර්ය මහා සංඝ රත්නයේට මාගේ নমස්කාරයේ වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන වන්දනා කරා. පින්තුනේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබිච්ච ආනිසංස බලයෙන් සියලු දෙනාටම මේ ජීවිතයේ උතුම් ආධ්‍යාත්මික ශක්තිය ලැබේවා ඒ ශක්තිය පාදක කරගෙන දිනු පවණු කරගෙන ප්‍රාර්ථනා කරන පරිදි සසර දුක් ගෙවන් කිරීමෙන් ලැබෙන උතුම් නිර්වාණ සම්පත්තියම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ඊතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩවත සමාධි මැදුර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරයන්හි අධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජනීය පයාගල නන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111360710 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011126697140 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.